වෙනවා. අප විසින් මීට මාස කිහිපයක සිට බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ පළවෙනි ධර්ම දේශනාව වන ධම්සක් පැතුම් සූත්‍රය සම්බන්ධ කරගෙන උන්වහන්සේ පස්වක මහණුන් වහන්සේලාට දේශනා කරපු ඒ මංගල දේශනාව මේ පින්වතුන්ට දැනට දේශනා හතක් වශයෙන් පැහැදිලි කරගෙන ආවා. අද දවසේ යෙදিলা තියෙන්නේ මේ ධම්සක්තු පැවතුම් සූත්‍රය පිළිබඳ පැහැදිලි කරගෙන අටවන දේශනාවයි. මේ දේශනා මාලාව තුලදීම පැහැදිලි කරගෙන ආවේ එදා පස්වග මහණුන්ට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ පස්වන් පස්වග මහණුන් වහන්සේලාට නිවන සංසාර විමුක්තිය තියෙන්නේ අන්ත දෙක අතහැරීම තුලයි. මම මතක් කරගෙන හිටියා මතක් කරලා දුන්නා පස්වග මහණොන්ට ඒ අවස්ථාවේ නිවනටපත් වෙන්න කලේතුව ඉතුරු වෙලා තිබුණේ අන්ත දෙක අතහැරීම විතරක් වුණාට වර්තමානයේ අපි වගේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට ලේසියෙන් පහසුවෙන් අන්ත දෙක අතරින්න හැකියාවක් නැහැ. හේතුව අපි තවම අන්ත දෙකට කොටු වෙලා නැහැ. එවනම් පසක මහණුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන විටම අන්ත දෙකට කොටු වීම වෙලා ජීවත් වෙන්න දැනගෙන හිටියා. ඒ හැකියාව තිබුණා. ඒ නිසා වෙන් උන්වහන්සේලාට නිවන් අවබෝධය සඳහා අන්ත දෙක අතහැරීම පමණයි සිදු කරන්න තිබුණේ. එහෙම පසක මහණුන් වහන්සේලාට අන්ත දෙක අතහරින්න කියලා බුදුහාමුදුරු දේශනා කරලා අන්ත දෙක අතහැරියට පස්සේ බුදුහාමුදුරු අවබෝධ කරගත්ත නිවන ලැබෙනවා කියලා දේශනා කරලා ඒ නිවනේ ස්වરૂපයක් පසක මහණුන්ට දේශනා කරනවා ඒ ස්වરૂපේ නම් දිට්ඨියක වෙනසයි ඒකට පස්වග මහණුන් හොඳටම දන්නවා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා. ඒගොල්ලෝ ළඟ දැන් තියෙන දිට්ඨියේ ස්වභාවය දන්නවා. මේ වර්තමානයේ අපි බණහන මේ පින්වතුන් තමා තුල තියෙන දිට්ඨියේ ස්වરૂපය හඳුනන්නේ ඒ හඳුනන්නේ නැති නිසාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන නිවනේ තියෙන දිට්ඨියේ ස්වરૂපය අපිට හඳුනගන්න අපහසුයි. නමුත් කවදා හරි අපි වර්තමානයේ අපේ මනසේ මේ වෙලාවේ තියෙන දිට්ඨිය හඳුනාගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කරන සම්මා දිට්ඨියේ තියෙන වැදගත්කම තේරුම් ගන්න පුළුවන්. දැන් මෙන්න මේ පැහැදිලි කිරීම පස්වක මහණුන්ට බුදුහාමුදුරෝ පවත්වනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ නිවන තුල දිට්ඨියක් තියෙනවා. සංසාරය තුල දිට්ඨියක් තියෙන වග පස්වක මහණුන් දන්නවා. දැන් පස්වග මහණුන් ළඟ දැන් තියෙන දිට්ඨිය කම්මස්සගතා සම්මාදිට්ඨියටයි ධර්මානුකූලව වැටෙන්නේ. මේ කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් ගන්නා වූ තීර්ණ තීන්දු අධ්‍යක්ීම් ටිකට වෙනස් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එවනම් පස්වග මහණුන් ළඟ දැන් තියෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය තුලින් තමයි අර අන්ත දෙක අතහරින්න බැරුව ඉන්නේ. එහෙනම් මේ අන්ත දෙක තුල ඉන්නත් ඉන්නත් පුළුවන් කම්මසගත සම්මාදිට්ඨිය. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔය අන්ත දෙක අත්හැරියම දැනට තියෙන කම්මස්සකත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට හැරෙනවා. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ලක්ෂණය මේකයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ නිවනේ ලක්ෂණය චතුරාර්ය සත්‍ය අන්තර්ගත වීමයි. මේ පිළිබඳවත් මම මේ දේශනා මාලාවේදී හුඟක් පැහැදිලි කරලා දුන්නා. එහෙනම් කම්මස්ස කතා සම්මාදිට්ඨියේ අන්තර්ගතයක් නෙවෙයි චතුරාර්ය සත්‍යය. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ දිට්ඨියේ අන්තර්ගතයයි චතුරාර්ය සත්‍යය. එනිසා මේ බෞද්ධයෝ දැනුවත් හෝ නොදැනුවත්ව නිවන් දකින්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ එකම කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය තුල අන්තර්ගතය අවබෝධ කර ගැනීමයි. එතකොට සම්මා සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය තුල අන්තර්ගතය අවබෝධ කර ගැනීමයි. සම්මා දිට්ඨිය තුල අන්තර්ගතයයි චතුරාර්ය සත්‍යය. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි නිවන් දැකීමයි. දැන් මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් මේ චතුරාර්ය සත්‍ය නැත්නම් සම්මා දිට්ඨිය සම්බන්ධව පැහැදිලි විස්තරයක් බුදුහාමුදුරුවෝ පස්සක මානුන්ට දේශනා කරනවා. මේ නිවනේ තියෙන මේ අලුත් සම්මාදිට්ඨිය මේ ලෝකේ කවුරුවක් පෙර නොඇසූ සම්මාදිට්ඨිය එහෙනම් නිවන් දැකපු දිට්ඨිය මෙන්න මේ ಗುಣ වලින් යුක්තයි මොනවද ಗುಣ ಗುಣ ටික සත්‍ය හතරේ. ඒ සත්‍ය හතර දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය හා මාර්ගාර සත්‍ය කියලා දේශනාවේ පැහැදිලි වෙනවා. දැන් මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා දේශනා මාලාවේ පැහැදිලි කරගෙන ආවා. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර සත්‍ය පිළිබඳ එක දේශනාවක්, සමුදයාර සත්‍ය සම්බන්ධව දේශනාවක් කරා. පසුගිය වාරයේදී දේශනාවේදී නිරෝධ ආරි සත්‍යයේ ස්වરૂපය දේශනා කරා. අද මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ හතරවෙනි ආරි සත්‍ය වන මාර්ග ආරි සත්‍යය. මාර්ග ආරි සත්‍යය 아무තු දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. මේක තමයි මාර්ග ආරි සත්‍ය කියන්නේ. හැබැයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිමයි කියලා බුදුහාමුදුරු දේශනා කරනකොට පස්වග මහණුන්ට අවබෝධ වෙන ධර්මය අපිට අවබෝධ වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය අපි දන්නේ. ඒකට මේ පින්වත්තුන්ට තීතේ හැමෝටම කල්පනා වෙනවා කුඩා ළමයෙකුට හරි හිතෙනවා ඇයි අපි දන්නේ නැත්තේ? අපි දන්නවා. දන්නේ අපි නම් කරන්න. විස්තරයක් කියන්න. තව කෙනෙක් එක්ක කතා කරන්න. දැන් බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන දැනුම ඕක නෙවෙයි. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන පොත් ලියන්න දැන ගැනීම නෙවෙයි බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධව විභාගය ලියන්න, උත්තර ලියන්න දැන ගැනීම නෙවෙයි බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ. ඒ බුදුහාමුදුරන්ට අවශ්‍ය වෙන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ Taman ළඟ තියෙන දෙයක් බව තමා ඒ මොහොතේ දැනගන්න. එතකොට පාලියේ තියෙන වචන දෙකක් පාලි භාෂාවේ. එකක් ජානාති අනික පජානාති. දැන් වර්තමානයේ අපි මහන්සි වෙන්නේ ජානාති කියන එකට දැන ගැනීම සඳහා. දැනගැනීම දැනගැනීම කියන එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගතයක් නෙවෙයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන ක්‍රමයකුත් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන ගුණයක් නෙවෙයි ඥානාති. දැනගත්තම ලැබෙන්නේ තවත් සංසාරයක්. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දැනගන්න නෙවෙයි පජානාති. පජානාති කියන්නේ ඥානාති වලට වෙනස් දෙයක්. දැනගැනීමෙන් සංසාරයකුත් පජානාති වීමෙන් සංසාර විමුක්තියකුත් ලැබෙනවා. මේක ගැඹුරු ධර්මයක්. පජානාති කියන්නේ කොමක්ද? මේ අංග Taman ළඟ පවතින මොහොතේ වර්තමානයේ දැනගන්න එක පජානාති. අංග පාඩම් කරන එක ඥානාති. ඒවා පිළිබඳ පොත් ලියන එක ඥානාති. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව පොත් ලිව්වා කියලා නිවන් දකින්නේ නැහැ කවුරු. සාකච්ඡා කරා කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට ඒ පොතක් ලියන්න ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අදහස් තියෙන එක කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුල අන්තර්ගතයක් වෙන්න පුළුවන්. ලෝකෝත්තර සම්මාදිටිය දිට්ඨිය තුල අන්තර්ගතය නෙවෙයි. දැන් මේක මෙන්න මේ తත්වය හඳුනා ගන්න අවබෝධ කරගන්න පස්වක මහණුන්ට හැකියාව තිබුණා. අපි අද දවසේ බලමු. මේ ආර්ය ශ්‍රාංග මාර්ගය හතරවෙනි ආර්ය සත්‍ය වෙන්නේ කොහොමද කියලා. ඒකට ඉස්සෙල්ලා දැනගන්න වෙනවා මෙන්න මේ කාරණා ටික. දැන් මුලදීත් මම මතක් කරා බුදුහාමුදුරෝ දේශනා කරනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී සත්‍ය හතරයි අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැ අපි ළඟ දැන් තියෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියයි එතකොට කම්මස්සගත සම්මාදිට්ඨියේ ඔය කාරණා හතර තියෙනවා නියත සත්‍යයක් විදිහට නෙවෙයි තියෙන්නේ ඒ කියන්නේ මේකයි දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී මරණය දුකක් අපිටත් මරණය දුකක්. මරණය උපාදාන වෙන තැන දුකක් වෙනවා අපිට. මරණය මතක් වුණා දුකක් වෙනවා. ඒ වගේම තමන්ගේම හිතවතෙක්ගේ මරණය දැක්කම අපිට දුකක් වෙනවා. එහෙනම් අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැති වුණා කම්මස්සගතා සම්මාදිට්ඨිය තිබුණා මරණය දුකයි. ප්‍රශ්නේ තියෙන්නේ අතන නෙවෙයි. අපි තියෙන අපිට තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ ඒ මරණය දුකක් වගේ ඒ දුකට හේතුව මරණයක් දැකලා මරණයක් ගැන කල්පනා වෙලා තමන්ගේ මරණය ගැන හිතිලා දුකක් ඇති වුණාට ඒ දුකට හේතුව අපි ළඟ දැන් තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් පෙන්눔 කරන්නේ තණ්හාව නෙවෙයි. තම ළඟ තියෙන තණ්හාව නෙවෙයි. වෙන භෞතික හේතුවක් ඕ වෙනත් පාරිසරික හේතුවක් හෝ තවත් සත්පුජ්‍යලයා ඇසුරු කරගන්න හේතුවක්. මෙන්න මේව වෙන හේතුව තණ්හාව නැතුව විවිධ හේතු ගෙනත් දෙන එක තමයි කම්මසගත සම්මාදිට්ඨිය කියන ස්වરૂපය. අඩුම ගාන හොඳ බෞද්ධයෙකුට හිතෙන්න පුළුවන් කම්මසගත සම්මාදිට්ඨිය හොඳටම තියෙනවා නම් මරණය කියන එක උපාදාන වුණොත් දුකක් ඇති වෙලා ඒ මරණයට හේතුව පින් අඩුවීම කියලා. පව් කිරීම කියලා. පින් අඩුවීම කියන එක හේතුව වෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියදී. පව් කිරීම කියන හේතුව තේරෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨියදී. ලෝකෝත්තර සම්මාදිට්ඨියදී මරණය කියන එකේ දුකට හේතුව තණ්හාවයි. එහෙමනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී දුකට හේතුව විවිධ වෙන්නේ එකම එක මූලයක් වෙන්නේ. ඒ මූලය තමයි ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය. ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී දුක නැති තැන, දැන් මරණය නැති තැන දුක නැහැ නේද? අපිටත් මරණය දුක නම් මරණය නැති තැන දුක නැහැ. එතකොට මරණය නැති තැන දුක නැති එක අපේ නිවන. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අපිට මරණය දුකක් වෙනකොට නොමරී ඉන්න දඟලන එක නිවනයි. එහෙම නැත්නම් අපි හිතමු මිනිස්යාගේ මරණය ඊටා ඉක්මනින් ලැබෙනවා. මනුස්සත්වයේ තුල අපි දකිනවා අපිට අවබෝධ වෙනවා කෙටි කාලයෙන් මැරෙනවා. ළමා වයසෙන් මැරෙනවා. නමුත් අපි අහලා තියෙනවා දෙවියෝ හැම ළමා වයසෙන් මැරෙන්නේ නැහැ. ලෙඩ හැදිලා මැරෙන්නේ නැහැ. මෙච්චර අඩු කාලයකදී මැරලා යන්නේ නැහැ. කල් ජීවත් වෙනවා. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී මරණය කියන දුකට දුකේ නැතිවීම නැත්නම් නිවන ලැබෙන්න පුළුවන් නිවන කෙනෙකුට හදන්න පුළුවන් manussත්වයේ නෙවෙයි දේවත්වයේ කියලා. මොකද දෙවියෙක් මොනින් මැරෙන්නේ. දෙවියන්ගේ මරණය දුකක් නෙවෙයි කියලා හිතන්න. ඊටත් එහා ගියාම මිනිස්යාට හිතන්න පුළුවන් ධර්මානුකූලව බුදුහාමුදුරගේ ධර්මය අරගෙන උනත් වෙනත් ආගම් වල ධර්මය අරගෙන උනත් මේ මිනිස්සු දෙවියෝ අඩු කාලයෙන් මැරෙනවා. ඒකින්ද දුක් විඳිනවා. බ්‍රාහ්මණයෝ හිම වෙන්නේ. එහෙනම් නිවන බ්‍රහ්ම වෙන්නේ. එහෙනම් සමහර ආගම් වල නිවන බ්‍රහ්ම වුණේ හිමයි. මේ කියන ජාති ජරා මරණ නැති තැනක් විදිහට ඒගොල්ලන්ගේ කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් ඔප්පු වෙනවා පැහැදිලි වෙනවා තේරෙනවා අවබෝධ වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව නැති තැන බ්‍රහ්මත්වයයි ඇත්ත తాවකාලිකව එතන ඒ ಗುಣ නැහැ ඒක නිවන කියලා අවබෝධ වෙනවා එහෙනම් බහුතර පිරිසකට සිදු වෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ වඩ아가න ගියත් විශේෂයෙන්ම විපස්සනා භාවනා වැඩිම තුල විදර්ශනා උපක්ඛිලේශ කියලා ධර්මයේ සඳහන් වෙලා එන මෙන්න මේ මාරපාක්ෂික ධර්ම තුලින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයාට ඔන්න ඔය කියන ආර්ය සත්‍ය වගේ සත්‍යයක් පෙන්නනවා බරුවට තණ්හාව විසින් සම්මස්සකතා සම්මාදිට්ඨිය සම්බන්ධ කරගෙන මේවා විදර්ශනා උපක්ඛිලේශ කියන්නේ දැන් මේ தත්ත්වයේ හැදිලා බුදුහාමුදුරුව පෙන්වන කවදාවත් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ නිවන කියන එකට නැත්නම් තණ්හාව නැති තැනට යන ක්‍රමය නියතම වෙනවා ඒකායන ආර්ය සත්‍යයක් වෙනවා. ඒ කියන්නේ තේරුම් මේකයි. අපි ළඟ තියෙනවා දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය ඒ කම්මස්සගත සම්මාදිට්ඨියෙන් අපි මරණය දුකයි කියලා ගන්නවා. මේ මනුස්ස මරණය. ඒතකොට මනුස්ස මරණයට වැඩිය කවුරු හරි දෙවියන් ඊට වැඩිය හොඳයි ඉක්මනින් මැරෙන්නේ නැහැ කියන එක සැපක් නම්. එතකොට මරණයට හේතුවත් ලෙඩ රෝග ආදී මේවා දකින්න පුළුවන් ලෙඩ රෝග නැහැ දෙවියන්ට කියලා ගත්තම එතන නිවන තියෙනවා. ඒ නිවනට යන මාර්ගය කම්මස්ස කතා සම්මාදිට්ඨිය එක එක විදිහයි. එක එක ආගමෙන් දෙවියෝ වෙන්න කරන කටයුතු ගොඩක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා ධර්මානුකූලව මිනිස්යාට දේවත්වයේ ලැබෙන ක්‍රමය. පැහැදිලිම දේශනාවක් තමයි දානං සග්ගස්ස සෝපාන. මොන මිනිසෙයෙකුට ලේසියෙන් දේවත්වයට යන්න පුළුවන් ක්‍රියාවලියක් තමයි දන් දීම. ඒකට දේවත්වයට යනකොට එතකොට දේවත්වයට යන මාර්ගය දන් දීමයි. එහෙනම් නිවනට යන මාර්ගය දේවත්වයේ නිවන වුණොත් නිවනට යන මාර්ගය දන් දීමයි. සමහර පිරිස් ආගම් සලකනවා දේවත්වයේ නිවන නම් දේවත්වයට යන මාර්ගය පූජාවයි. එහෙනම් දැන් ඉතින් ඒ වගේ එක එක ආගම් වලින් විවිධ තමන් හදාගත්තේ නිවන කරා යන්නේ විවිධ ක්‍රියාකාරකම් කරනවා. මේ විවිධ ක්‍රියාකාරකම් ආමිෂ ස්වરૂපයේ ක්‍රියාකාරකම්. මොකද දේවත්වය කියන්නේ ආමිෂ ස්වરૂපයක්, කාම ලෝකයක්. කවුරු හරි කෙනේ නිවන කියන එක බ්‍රහ්ම ස්වરૂපයට සලකගත්තොත් ඒකට යන ඒක යන මාර්ගය ඒගොල්ලෝ දකින්නේ සමත භාවනා සමාධියයි. එන සමාධියකින් ලැබෙන්නේ සමත භාවනාවකින් ලැබෙන නිවන බ්‍රහ්ම කියන தත්ත්වය. එතෙන්ට යන්න පුළුවන් කෙනෙක්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම නෙවෙයි. මේ විවිධ වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ලැබෙන නිවන තණ්හාව නැති තැන. විවිධ මාර්ග වලින් ඒකට යන්න බෑ. ඒ යන මාර්ගයත් නියත ආර්ය සත්‍යය. ඒ නියත ආර්ය සත්‍යය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. එහෙනම් නිවනට මාර්ග දෙකක් නැහැ. ක්‍රම දෙකක් නැහැ. එකම ක්‍රමයක් අනුගමනය කරලා යන්න පුළුවන්. ඒ ක්‍රමය හතරවෙනි ආර්ය සත්‍යයයි. ඒ ආර්ය සත්‍යය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. එහෙමනම් දැන් බලන්න බුදුහාමුදුරුවෝ පස්වක මහණුන්ට පැහැදිලි කරන්නේ මම අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තියේ ධිට්ඨියක් තියෙනවා. ඒ ධිට්ඨියේ කාර්ණියත කාරණා හතරක් අන්තර්ගතයි. මේක වෙනස් වෙන්නේ නැහැ ලෝකේ. ඒකේ ඒ ධිට්ඨිය තුළ මේ ලෝකයේ තියෙන සියලු උපාදාන දුකයි කියලා අන්තර්ගත වෙනවා. එයා ඒ ධිට්ඨිය ලැබපු කෙනාට එවලේ අවබෝධය තියෙනවා. ඒ වගේම මේ ධිට්ඨිය තුළ අන්තර්ගත වෙනවා ඒ උපාදානයට හේතුව තණ්හාවයි. ඒ වගේම ඒ ධිට්ඨිය තුලම අන්තර්ගත වෙනවා උපාදාන නැති තැන නිවනයි කියලා. එතන තමයි විමුක්තිය කියලා. ඒ වගේම මේ ධිට්ඨිය තුල අන්තර්ගත වෙනවා උපාදාන නැති තැනට යන ඒකායන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම හැර වෙන දෙයක් නෙවෙයි කියලා. දැන් මේ වින්වතුන්ට සම්මාසකතා සම්මාදිට්ඨිය නිවන් දකින්න ක්‍රම ඕන තරම් පේන්න පුළුවන්. ඒක හින්දා වර්තමාන සමාජයේ හුඟක් අය නිවන් දකින්න ක්‍රම විදිහට විවිධ දේවල් කරනවා. ඒ විවිධ දේවල් කරාට ඒ විවිධ දේවල් වලින් ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන තණ්හාව නැති නිවන නෙවෙයි තණ්හාවෙන් හදපු නිවනක්මයි. ඒ තණ්හාවෙන් හදපු නිවනක් ලබා ගන්න අපි විවිධ දේවල් කරනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා පස්සක මානවන්ට Taman දැන් ඉන්න තත්ත්වයේ අනුව ඔය අන්ත දෙක අතහැරියොත් බුදුහාමුදුරුවෝ පෙන්නන තණ්හාවක් නැති තණ්හාවකින් හදන්න නැති නිවනකටපත් වෙන්න පුළුවන්. ඒක තුල ඇතිවන ධිට්ඨිය තමයි මේ විස්තර කරලා තියෙන්නේ ආර්ය සත්‍ය හතරෙන් යුක්තයි කියලා. දැන් මේ පින්වතුන් වටහා ගන්න වෙනවා එහෙනම්. චතුරාර්ය සත්‍ය කියන්නේ බුදුහාමුදුර අවබෝධ කරගත්ත සංසාර විමුක්තිය ඒ සංසාර විමුක්තිය තුල දිට්ඨියක් තියෙනවා. ඒ දිට්ඨිය අන්තර්ගතයයි. දැන් එතෙන්දී අපිට අද දවසේ පැහැදිලි කරගන්න වෙන්නේ ඒ අන්තර්ගත වලින් හතරවෙනි අන්තර්ගතය වන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන ආර්ය සත්‍යයයි. මේ හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ කෙටියෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ ඥානාති වුණා කියලා වඩන්න බෑ. දැනගත්තා කියලා වඩන්න බෑ. පොත් ලිව්වා කියලා වඩන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මේ ආංගාට ගැන ඊට වැඩිය විධිමත් ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. ආංගාට පාඩම් කරා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩින්නේ නැහැ. මේ ආංගාට මොකක්ද කියලා දැනගන්න. මේ ආංගාට කියන්නේ සංසාරගත සත්‍යය සංසාරයේ හදන අංගයක්. හැබැයි ආර්ය සත්‍යයටපත් වෙච්ච සත්‍ය නෙවෙයි සංසාරගත සත්‍යය තුල සෑම සත්‍යයක් තුලම මෙන්න මේ අංගාට අන්තර්ගත වෙනවා. ධිට්ඨිය සංකල්පනාව වාචා කම්මන්තා ජීව මිනිස්සේ ගත්තොත් ඒ ස්වરૂපයෙන්ම තියෙනවා. වායාම සති සමාධි මෙන්න මේ මානසික ධර්මතා ටික කායික ධර්මතා තුනක් මෙතන ඇතුළත් වෙනවා. අනිත් සියල්ල මානසික ධර්මයි. ඕනම සංසාරගත සත්‍යේ සංසාරයේ හදන්න මෙන්න මේ ධර්මතා අට උදව් කරගන්න මොනවද ධර්මතා අට? ditthිය සංකල්පනාව වාචා කම්මන්තා ජීව. මිනිස්සෙක් ගත්තොත් අදාළ සතානුව ඒ වාචා කම්මන්තාජී ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. වායාම සති සමාධි. එහෙනම් දැන් මේ පින්වතුන්ට Taman අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ දන්නවා කිව්වට නොදන්නේ දේ මේකයි. මේ බණ අහනකොට මේ අංගට තමා තුල තියෙනවා කියලා කවුරුවත් දන්නේ. මේ ඉඳගෙන ඉන්න මේ අංගට ඕනේ කියලා දන්නේ. මේ බණ අහන ගමන් මේ අංග අටෙන් සංසාරයක් හදනවා කියලා දන්නේ මේ ඉඳගෙන ඉන්න ගමන් මේ අංග අටෙන් සංසාරයක් හදනවා කියලා දන්නේ එහෙනම් අපි දන්නේ මොකද්ද මෙහෙම අංග අටක් තියෙනවා ඒක පාඩම් කරපුවා විභාගේ පාස් වෙන්න පුළුවන් ආන්න එක තමයි අපේ නොදැනුවත්කම පස්සක මහණුන් දන්නේ මේ අංග අටෙන් සංසාරයක් හදනවා හැබැයි සංසාරයේ හදන අංග සම්මා දිට්ඨිය කියන එක නෙමෙයි සංසාරයේ හදන්නේ දික්තියෙන්. කම්මස්සගත සම්මා දිට්ඨිය තිබුණා සංසාරය හදනවා මිත්‍යා දෘෂ්ටිය තිබුණා සංසාරය හදනවා දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා මේ අංගාට තියෙන තාක්කල් මේ අංගාට මොන දේ කරත් සංසාරගතව සත්‍ය ඒ මොහොත සංසාරය මේ අංගාට පහළ වෙන්නේ කොහොමද කියලා ධර්මයේ කියනවා පස්වග මහණුන් ඒ වෙන විට ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. පස්වග මහණුන් ඒ විතක් දන්නවා. මොකද ඉන්දියාවේ පැවිද්ද හුඟක් දැනගත්තේ බවට සාක්ෂි තියෙනවා. මේ අංගාට සංසාරගත සත්‍යයට ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් මේ පින්වතුන්ට තියෙන ආඩුව මේ අංගාට තමා තුළ ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේ අංගාට පාඩම් කියන. කියවන්න පුළුවන්කම තියෙනවා. පොත් ලියන්න පුළුවන්කම තියෙනවා. පස්වග මහණුන්ට එහෙම නෙවෙයි. මේ අංගාට තමා තුළ ඇති වෙන වෙලාව, නැති වෙලාව, ඇති වෙන ක්‍රමය, ඇති වුණාම වෙන හානියක් ගන්න. එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලම තමා තුළ මේ අංගාට ඇති වෙන්නේ කොහොමද? මේ අංගාට පින්වතුනි සංසාරගත සත්‍යයට ඇති වෙන්නේ ඇහැට රූපයක් පේන හැම වෙලේම මේ අංගාට ඇති වෙලා නැති වෙන එක තමයි වෙන්නේ. එහෙනම් අපි රූපයක් දැක්කා ඇහෙන් මොනවා හරි දැක්කා කියනකොට අපි කියන්නේ මම දැක්කා කියලා සැබෑ ස්වરૂපයෙන් මම දැක්ක නෙවෙයි ඒ රූපය නිසාවෙන් දික්තියක් ඇති වෙලා සංකල්පනා පහළ වෙලා වාචා කම්මන්ත ආජීව කියන අංගත් බිහි වෙලා වායාම සති සමාධි කියන අංගත් බිහි වෙන්න ශක්තියක් අපි තුල ඉපදීම. එහෙනම් මේ අංගාට ඇහෙන පේන කොටක් ඇති වෙනවා අපිට. ඇති වෙලා නැති වෙලා යනවා. ඇහැ ඇහැ පේන්නේ එක ඉවර වෙලා ඇහෙනකොට මොනවා හරි එතනත් ඇති වෙනවා. ඒ වගේම ගඳ සුවඳක් දැනෙන කොටත් ඇති වෙනවා. ඒ වගේම නාසයෙන් අරමුණක් වෙන්න පුළුවන් මනසෙන් මතක් වෙන ගානේ මේ අංගාට ඇති වෙලා නැති වෙලා. එහෙනම් කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇහෙනුත් ඇති වෙන්න පුළුවන් කනෙනුත් ඇති වෙන්න පුළුවන්. දිවෙනුත් ඇති වෙන්න පුළුවන්, මනසෙනුත් ඇති වෙන්න පුළුවන්, කයනුත් ඇති වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටියත් එහෙමමයි. මෙන්න අපිට තියෙන හැකියාව. මේ සාංශාරික හැකියාව. මේ සාංශාරික හැකියාව තුල අපි මේ අංගාට උදේ පාන්දර නැගිට වෙලාවෙ ඉඳලා ඇති කරගෙන නිින්දට යනකම් ඒක එහෙම්මම කරනවා නිින්දෙදි මේ අංගාට ඇති වෙන්නේ. එහෙනම් අපි සංසාරේ හදන්නේ නිදාගත්ත වෙලාව නෙවෙයි ඇහැරලා ඉන්න වෙලාව. හදන්න උදව් වෙන්නේ කවුද? ditthi සංකප්පාදී අංගාටයි. දැන් පස්වග මහණුන් මේක දන්නවා. ඒ හින්දා තමයි පස්වග මහණුන් නිවනක් හෙව්වේ. එහෙනම් නිවන අන්තර්ගත වෙන්න ඕනේ මේ අංගාටේ ප්‍රධානිය ditthiyයි. ditthiyට අනුගතවමයි සංකල්පන ඇති වෙන්නේ. ditthiyට අනුගතවමයි වාචා ඇති වෙන්නේ. දිට්ඨියට අනුගතවමයි කම්මන්ත ඇති වෙන්නේ. දිට්ඨියට අනුගතවමයි ආජීව ඇති වෙන්නේ. දිට්ඨියට අනුගතවමයි වායාමයේ උත්සාහය ඇති වෙන්නේ. දිට්ඨියට අනුගතවමයි සතිය ඇති වෙන්නේ. දිට්ඨියට අනුගතවමයි සමාධිය නැත්නම් එකඟකම ඇති වෙන්නේ. එහෙනම් මේ දිට්ඨිය වෙනස් වීම තුලයි සංසාරය හදන එකයි සංසාරයේ හදන්න නැති එකයි සංසාර විමුක්තියයි තීරණය වෙන්නේ. දැන් පාසල් මහණුන් දන්නවා අපායේ සංසාරයක් හදන්න හදන දිට්ඨියක ස්වરૂපය මිත්‍යා දෘෂ්ටිය. ඔන්න දිය අපායේ සතර අපායේ සංසාරයක් හදන දිට්ඨියේ ස්වરૂපය මිත්‍යා දෘෂ්ටියයි. ඒක බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් හොඳටම අවබෝධ කරගෙන පැහැදිලි කරලා පෙන්නනවා අපායේ සංසාරයක් හදන ditthියක් බෞද්ධ ශ්‍රාවකයෙක් ළඟ තියද කියලා ශ්‍රාවකයාට හඳුනගන්න බෑ. නමුත් බුද්ධ ඥාණයෙන් දෙනවා හඳුනගන්න මීටරයක්. කියන්නේ මේ පින්වතුන්ගේ මේ ජීවිත කාලයේදී තමන් ළඟ මිත්‍යා දෘෂ්ටිය තිබුච්චි වෙලාව දැන් හඳුනගන්න පුළුවන්. ඒක හඳුනගන්න බුදුහාමුදුරුව අපිට දෙනවා මිම්ම. මිම්ම තමයි තමන් පස්පව් කරන වෙලාවක තිබුණේ ඒ පස්පව ඇති කරන ධිට්ඨිය මිත්‍යා දෘෂ්ටි. දැන් මේ බින්වතුන් ළඟ මේ වෙලාවේ බණ අහන්න තියෙන්නේ ධිට්ඨිය. නමුත් මිත්‍යා දෘෂ්ටි නෙවෙයි ඒක. පස්පව කරන්නේ නැති හින්දා. දැන් තියෙන දිට්ඨිය සංසාරයේ හදන දිට්ඨියක්. ඒකට ධර්මයේ කියන්නේ කම්මස්ස කතා සම්මා දිට්ඨිය. මොන දැන් තියෙන්නේ කම්මස්ස කතා සම්මා දිට්ඨිය. ඔකෙන් හදනවා සංසාරය. දැන් මේ වෙලාවේ හදන සංසාරයේ ස්වરૂපය බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් බණහල මේ පින්වතුන් හදන සංසාරේ අපායගාමී සංසාරයක් නෙමෙයි. එන අපායේ සංසාරයක් හදන්නේ නැහැ මේ සංසාරයේ දැන් හදන සංසාරයේ එක්ක මනුස්ස තවත් මනුස්සත්වයක් නැත්නම් තවත් දේවත්වයක් එහෙනම් මේ බණහන ආදන සංසාරයේ දේව හිමිකමක් හෝ මනුස්ස හිමිකමක් බණහල කාටවත් බ්‍රහ්ම හිමිකමකට යන්න බෑ බ්‍රහ්ම සංසාරයක් හදන්න එහෙනම් දැන් තියෙන කම්මස්සගත සම්මාදිට්ඨියේ ස්වરૂපය උකයි දැන් බුදුහාඳුර පෙන්වන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර සම්මාදිටියේ එහෙම සංසාර ඇලිල්ලක් නැහැ. එන සංසාරේ හදන්න මේ අංගාට උදව් වෙනවා නම් සංසාරේ හදන්න නැති තැන කොහොම එකක්ද කියලා ශ්‍රාවකයා ඉගෙන ගන්න ඕනේ. දැන් ඒක ඉගෙන ගන්න මෙහෙමයි. බුදුහාමුදුරු පෙන්නනවා සංසාරේ හදන්න නැති තැනට යන්න තියෙන ඒකායන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග 8ක්. ඒ අංග 8 තමන් ළඟ තියෙන විදිහ දැනගන්න ඕනේ. තමන්ට පහළ වෙන විදිහ ශ්‍රාවකයා දැනගන්න ඕනේ. ඇහැට පේනකොට මේ අංග 8 ඇති වෙන්න පුළුවන්. ඇති වෙනවා. කනට ඇහෙනකොට මේ අංග 8 ඇති වෙලා නැති වෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික තියෙන්නේ පෙනීම, ඇහිීම, විඳීම, ඒ වගේම මනසෙන් කල්පනා කිරීම තුලයි. මේ සෑම අවස්ථාවකදී මේ අංග 8 තියෙනවා. එනයි මේ අංග 8ම එකතු වෙලා කරන්නේ මොකද්ද? සංසාරයක් හදන එකයි. එන සංසාර විමුක්තිය ලැබෙන්නේ කොහොමද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියන බුදුහාමුදුරුවෝ පෙන්වන සුවිශේෂී කෘත්‍ය තුලයි. මොකද්ද මේ කෘත්‍ය බලමු. මේ කෘත්‍ය අනුපිළිවෙලකට යා යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ මේ අංගාටෙන් මුලින්ම වාචා කම්මන්ත ආජීව වලින් සංසාරයක් හදන්න නැති තත්ත්වයට ඉස්සෙල්ලා හදාගන්න ඕනේ මිනිස්සයා. තමන්ගේ වාචා කම්මන්ත ආජීව වලින් සංසාරයක් හදන්න නැති තත්ත්වයට පත් කර ගැනීම තමයි මුල්ම කෘත්‍යය. ශික්ෂාව කියන එක. ඒක සීල ශික්ෂාවයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත් වාචා කම්මන්තා ජීව තියෙනවා. ඒකට සංසාරයක් හදන්නේ ඒ වගේම දැනට අපිට තියෙනවා කම්මසගතා සම්මාදිට්ඨිය තුල ඒකෙත් වාචා කම්මන්තා ජීව තියෙනවා. ඔය දෙකේ සමාන තැනකුත් තියෙනවා. මේ ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ දැකපු දේ තමයි මෙන්න මේ සමානකම් දෙක. නැවත තේරුම් ගන්න බලන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත් වාචා කම්මන්තා ජීව තියෙනවා. කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුලත් වාචා කම්මන්තා ජීව තියෙනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙන වාචා කම්මන්තා ජීව පන්සිල් රැකෙන වෙලාවේ තියෙන වාචා කම්මන්තා ජීව වගේමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන වාචා කම්මන්තාදී. ඒ කියන්නේ එහෙනම් ඔන්න ඔය தත්ත්වේ හුරු වෙන්න කියනවා ඉතින්. සීල ශික්ෂාව කියන්නේ ඒකයි. කම්මස්සගත සම්මාදිට්ඨියේ වාචා කම්මන්තාජීව ඊට වැඩිය වෙනස්ව තියෙන්න පුළුවන්. මොකද කම්මස්සගත සම්මාදිට්ඨිය ඉවත් කරගෙන ඕන වෙලාවක අපිට ඇහැට පේන වෙලාවේ ඇතිවෙච්ච දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය වෙලා කනට ඇහෙන ශබ්දයට අපිට මාරු නැහැ කී මිත්‍යා දෘෂ්ටියට. ඔන්න අපේ හැකියාව. සංසාරේ හැකියාව. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉස්සෙල්ලා පුරුදු වෙන්න කියනවා. මිනිස්යාට නිවන් දකින්න ඕන නම් ඇහැට පේන කොටත් කනට ඇහෙන කොටත් මානසට කල්පනා වෙන කොටත් මේ ඉන්ද්‍රිය හයටම අරමුණු වෙන එන අවස්ථාවේ වාචා කම්මන්තා ජීව පංචශීල් රැකීමට සීමා කරන්න. මොකද එහෙම කියන්නේ පන්සිල් රැකීමට සමාන වාචා කම්මන්තා ජීව ටිකක් පොදු වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට. රහතන් වහන්සේට පන්සිල් රැකීලා කතා කර හැකි. කම්මන්ත කර හැකි. මේ දෙක සමානයි. මේක නොදන්න කෙනාට සීල ශික්ෂාවක් පුරන්න බෑ. වටිනාකමක් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා කම්මස්සගත සම්මාදිට්ඨියේ තියෙන උත්සාහය සිහි කල්පනාව එකඟකම වායාම සති සමාධි. ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන වායාම සති සමාධි. එහෙනම් දැන් අපි අපි ළඟ තියෙන ලෝකෝත්තර ලෞකික සම්මාදිට්ඨියේ කම්මස්සගත සම්මාදිට්ඨියේ ඉඳලා ඉස්සෙල්ලා හුරු කරගන්න කියනවා වායාම සති සමාධි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන ප්‍රම විදිහට හරව ගන්න කියනවා. ඔකට කියනවා සමාධි ශික්ෂා. එහෙනම් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවයි අපි මේ අංග 8න් 6ක් ලෝකෝත්තර தත්ත්වයට සම කරගන්නවා. නමුත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. දිට්ඨිය වෙනස් වෙනවා. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන ගුණම කම්මසගත සම්මාදිට්ඨිය තියෙනවද? ඒ අංගවල. දිට්ඨිය නෑ. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව මේ හරහා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතිරි අංග දෙක සංකප්පය හා ධිට්ඨිය වෙනස් කරන්න. ඒකට අවසානයේ වෙනස් වෙන්නේ දැනට හිමි වෙලා තියෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය වෙනස් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය බවට. ඒකට එදා පස්වග මහණුන්ට සිදු කරන්න තිබුණේ අන්ත දෙක අතහැරීම විතරයි. නමුත් මේ බණහාන පින්වතුන්ට ඒක විතරක් කරලා හරියන්නේ ඒ මොකද අන්ත දෙකට කොටු වෙලා නැහැ. එහෙනම් මේ පින්වතුන්ට සිදු වෙනවා සීල ශික්ෂාව වෙනම පුරුදු කරලා සමාධි ශික්ෂාව වෙනම පුරුදු කරලා ප්‍රඥා ශික්ෂාවත් පුරුදු කරලා අන්ත දෙකට කොටු වෙනවා. මේකට බුදුහාමුදුරෝ දීපු ලේසිම ක්‍රමය ඒකායන ක්‍රමය සතර සතිපට්ඨානෙ වැඩිම. එහෙනම් කායानुපස්සනාව කියන සතර සතිපට්ඨානයේ මූලික ක්‍රමය කායानुපස්සනාවේ තියෙන භාවනාවක් වැඩුවම මේ පින්වතුන්ගේ පිළිවෙල මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන ಗುಣ බවට හැරීගෙන යනවා වාචා කම්මන්තා ජීව මුලින් වායාම සති සමාධි ගාවට හරියට පුහුණු වෙනකොට අවසානයේ සංකප්ප අවසානයේ දික්තියත් හැරෙනවා මෙන්න මේ ක්‍රමයට ඒකම ක්‍රමයකින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික ඔක්කොම ලෝකෝත්තර භාවයට හැරිය. ඒක බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තා. ප්‍රශ්නේ තිබුණේ පස්වග මහණුන්ට අහක් කරන්න තිබුණේ ඒකාංගයයි. ධිට්ඨිය විතරයි. බණහන මේ පින්වතුන්ට අංග 8ම හදාගන්න මේ අංග 8 හදාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනව වෙනුවට ආමිෂ පින්කම් කිරීම තුලින් මේ කාංගයක්වත් සම්මා ගුණයට එන්නේ නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරු පෙන්නනවා මේ අංග තුනක් වාචා කම්මන්තා ජීව කියන අංග තුන සම්මා ස්වરૂපයටපත් වෙන්නේ නිවන් දකින්න පිළිවෙලකට සකස් කරගන්න එකම ශික්ෂාවයි තියෙන්නේ ඒක සීල ශික්ෂාවයි. ආමිෂයකින් ඒක වෙන්නේ වායාම සති සමාධියේ නිවන් දකින පිළිවෙලකට හදා ගන්න තියෙන ශික්ෂාව සමාධි ශික්ෂාවයි. ditthi සංකප්ප දෙක නිවන් දකින පිළිවෙලකට හදා ගන්න තියෙන්නේ ප්‍රඥා ශික්ෂාවයි. නමුත් වර්තමානයේ බෞද්ධයෝ නිවන් දකින්න කරන්නේ ආමිෂයයි. මෙන්න මෙතන තමයි වැරද්ද. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ ආමිෂ පින්කම. ආර්ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකාංගයක් හරි වැඩෙන්න සීල ශික්ෂාවක්. පංචශීල රැකගෙන ආමිෂ පින්කම් කිරීම තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩෙන්න පුළුවන්. නමුත් ආමිෂ පින්කමෙන් නෙවෙයි ඒක වැඩෙන්නේ. රකින්න සීලයෙන්. ඒක නිසා මම බුදුහාමුදුරන්ගේ ධර්මයේ ආමිෂ පූජා හා ප්‍රතිපත් ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා. උන්වහන්සේ වර්ණනා කරන්නේ ආමිෂ පූජාව නෙවෙයි ප්‍රතිපත්ති පූජාවයි. හේතුව ප්‍රතිපත්ති පූජා සීල සමාධි ප්‍රඥායි. ප්‍රතිපත්ති පූජාවකින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකාංගයක් හරි නිවනට සුදුසු විදිහට සැකසෙනවා. ආමිෂ පින්කමකින් එහෙම සැකසෙන්නේ නැහැ. නමුත් මේ ආමිෂ පින්කම් ඒ අතරතුර බෞද්ධයා කළ යුතුයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා දැනගෙන කරන්න. ඉතින් ධර්ම කාරණා ටිකත් එක්ක අපි සලකලා බලලා අද දවසේ දේශනාවට નિયમિત කාලය අවසන් වෙනවා. ඊගාව දේශනාවලදී අපි මේ සූත්‍රයේ තියෙන අනිකුත් ධර්ම කාරණා ටික සාකච්ඡාවට ගමු. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සම්පිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා භරණෝදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආ අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ